ඒ ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කරන විට යෝගාවචරයෙකු ඇවිදිය යුතු වේගයක් තිබේදයි කරුණාවෙන් පහදා දෙන්න. දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී එක පායක් බිම තැබීම සමගම අනිත් පාය එසවේ. එහෙයින් මුලින් එක පායක් බිම තබා එය ගැන සිතා ඉන්පසු අනිත් පාය ඔසවා ගමන් කළ යුතුයද? නැතහොත් ඉදිරි පාය ගැන පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත්ද? තෙරුවන් සරණයි. ඔය ඇත්තටම සක්මන් භාවනාව නැතුව නිකන් ඇවිදින කෙනෙකුට ওই ප්‍රශ්න දෙකම ඉන්නේ මේ භාවනා කරන්න ගියාම කකුල පැටලෙන හැටි. ඉගෙන හැම භාවනාවක්ම කරදරයක් කරගෙන. මේ ඇවිදිනවා ඇවිදින්න ඇරලා ස්වභාවයෙන් ඇවිදින්න ඇරලා ඒක දිහා බලන්න ගියාම බලන්න කියන එක උපදේශයයි. ඉතින් අහනවා දැන් මේකට ස්පීඩ් එක මොකද්ද? කොච්චර දිහා බලන්න ඇවිදින්න ඕනේද? මේ මේ හැම පයෙම වම ඉවර කළා දකුණ බලන්න දකුණු පය ඉවර කරලා වම් බලන්නද කියලා කියපු ගමන් ඒ මනසට කොහොමද ස්වභාවයෙන් ඇවිද ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට නිදර්ශනයක් මට ලියලවල තිබුණා මේ ලෝණ මහත් එක්කෙත් කියලා වෙලා තිබුණේ ඔබ වහන්සේ එක එක જાති නිදර්ශන කියන නිසා මේකත් කට්ටියට කියලා දෙන්නේ. එක දවසක් හැකරල්ලෙක් ඇවිල්ලා වේදිකාව රංගනයක් දැක්කලු කකුල් නඩනවලු පුදුමාකාර තාලෙට එතකොට ඉබ්බෙන් බලන ඉලක්ක කරන නද්දකින් විතරක් මෙයා කොච්චර ලස්සන කකුල් හසරනවද මට තියෙන්නේ හතරයි. ඒකත් හැසිරෙන්නේ අන්තිම කැතටනේ. ඒකත් යන්නේ අමරෙටනේ. ඉතින් හරගේ 100ක් පාද තියෙනවා. ඒව යන රැල්ල දැකලා තියෙනවද කාර්යපති යනකොට? දැන් ඉබ්බට පුදුම ඊර්ෂ්‍යයිලු මේකට. ඌ ගෙදර ගිහිල්ලා කල්පනා කරාලු මේකට දෙන්න ඕනේ වැඩක් කියලා. ඌ රචනයක් ලිව්වලු අනේ ඩාලින් මං ඔයාගේ රංගනය දැක්කා. එච්චර ලස්සන දෙයක් නම් මං කවදාකවත් දැකලා නැහැ. ඔයා නෝටිස් කරාද? ඔගේ පළවෙනි කකුල ඉස්සෙනවත් එකම 67 වෙනි කකුලත් ඉස්සෙනවා. 122 වෙනි කකුලත් ඉස්සෙනවා. ඒක යන තාලේ ඒ වෙනකොට බලනකොට එහා පැත්තෙත් ඒක යනවා. අනේ මන් දන්නේ ඔයා කොහොම මේක කරනවද කියලා. බුද්ධම ලස්සනයි කියලා අර ලියුම ගත්ත ගමන් හැකරලා කෑවලු. නේ ඒක දැකන. ඊදාසේ රංගනය කරන්න ගිහලා එක උස්සනකොට 67 උස්සන්ට යනකොට ඇදගෙන වැටෙනවා. මොන විදියෙන්වත් යන්න බෑ. එහෙනම් කවුරු හරි අගේ කරන්න ඕන නම් ඌට ලණුවක් දෙන්න ඌගේ තියෙන සියලු ගුණ ඉවරයි. අයියෝ මේ භාවනා කරන්න ගිහිල්ලා මිනිස්සුયો ඉතින් වෙන කරන්න ක්‍රමයකුත් නැහනේ. ඔච්චරම තමයි තියෙන්නේ. මං ඊයේ පොඩි ළමයි හම්බෙච්ච වෙලාවේදී ඒ ළමයින්ට සක්මන් කරන්න කියලා දෙන්න ගියාම මං කිව්වා මේ එහාට මෙහාට යන්න විනාඩි 5ක් විතර මොනවත් නොකර ඕකට නම දාන්නත් එපා සක්මන් කරනවා කියලා. හොඳට බලන්න මේ ඉඩ මේ එහාට මෙහාට Tamanට යන්න පුළුවන්ද කියලා. එතකොට ඇඟ තේරුම් ගන්න ඕනේ ස්පීඩ් එක. ඇඟ තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය බැලිය යුතු තත්ත්වේ. ඊට පස්සේ බලන්න මේ අනකොට මම ඉඳගෙන නෙවෙන බවන්න මොකද්ද තියෙන සාක්ෂිය කියලා. දැන් මං ඉඳගෙන නෙවෙයි. මං දැන් ඇවිදිනවනේ. කොහොමද දන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? එච්චරයි. ඒක නිසා ඊතුළු ටික ඔක්කොම බොඩි නොලෙජ්. ඇඟේ හිත පැවැත්වීම සඳහා අපි අසතිමත් වෙනවා. ඇඟට කියන්න ඕනේ වේගය ගන්නේ කියලා. ඇඟට කියන්න වටපිට බලන්න කිව්වොත් හිත ඇවිස්සෙනවා. කකුල් දෙක බලන්න කිව්වොත් බෙල්ල රිදෙනවා. ඒ අතරමැද තැනක තියන්න. නමුත් ඒක කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ සක්මන ගැන කරලා වරද්දලා හරි අදහස් ඉදිරිපත් කරපු කෙනෙකුට මිස කවදාවත් කරපු නැති කෙනෙකුට මේ ටිකවත් කිව්වට තේරෙන්නේ නැහැ. නිසා මේ ටික කියන්නේ රිදවන්න නෙමෙයි. මේක හාස්‍යයට නගා ගන්න ඉගෙන ගන්න ඕනේ. හිලුවක් කරගෙන අපි අනිත් දවසෙත් මේක කරනවා. කරනකොට මේ ලැබෙන උපදේශ දඬු කඳක් කරගන්න එපා. උදුළු මිටක් ඇහුවා වගේ වෙන්න අරින්න එපා. මොල් ගස් ගිල්ලා වගේ කරගන්න එපා. ඒ උපදේශය අරගෙන මේ කර ඇවිදින ඇවිදිල්ල පිළිබඳව වෙනදට වැඩිය අවදියක් වෙනදට වැඩිය සතිමත් බවක් තියෙනවා නම් ওই ඔක්කොම හදා ගන්න පුළුවන්. ඒක එක කකුලක් තියෙනකොට අනික් කකුල මොකද වෙන්නේ? දැනගන්න ඕනේ ඉබ්බගෙන් තමයි අහන්න ඕනේ. ඌ ටක් ටක් කරලා කියලා දෙනවා. බුදුචාන් වහන්සේ කියලා තියෙනවා පච්චාපුරේ සංඤී. මේ ඉස්සරහට යනකොට පිටිපස්ස පිළිබඳ සංඥාවක් මේ කයේ තියෙන. ඔයාට ඒක දැනගන්න ඕනේ. ඔයා ඒක තියෙන බව දැනගන්න. ඇවිදිට ගමන් බලන්න කොහොමද වෙන්නේ කියලා. පොල්පිට පාගන මිනිහා මේ පැත්ත පාගනවල මේ පැත්ත උස යනවායි කියලා පොල්පිට දන්නේ නැහනේ. මේ පැත්ත බලන්න මේ පැත්ත උඩ යනවා. නමුත් අපි එකක් බලන්න වැඩේ කරනකොට වැඩේ කරත හැකියි. දෙකම බලන්න ගියොත් අමාරුයි. ඔත් දීර්ඝ කාලිනව කරනකොට වෙන්නේ ඒක පිළිබඳව අනුමාන ඥාන හරහා, අන්වේ ඥාන හරහා, ප්‍රත්‍යක්ෂ සහ අන්වාන අන්වේ ඥාන එකතුනහම චිත්‍රම වෙනවා. ඒකට ගොඩාක් ප්‍රත්‍යක්ෂ වැඩි කරන්න ඕනේ. අන්වේ ඥානේ තියාගන්න ඒක ඕන වෙලාවක් කරගන්න පුළුවන්. එතකොට තේරෙනවා මෙතන ජීවිතේ එකක් කියලා කවදාකවත් දෙයක් නෑ මෙතන තියෙන්නේ වැඩ රාජකාරි ගොඩක් ක්‍රියාවලියක්. දන්න තැනින් පටන් අරගෙන යනකොට යනකොට අන්තිමට වෙන මේ ක්‍රියාවලිය තමයි පටිච්චසමුපාදේ කියන්නේ. ඒක මොකාටවත් අල්ලන්න බෑ. දන්න පුළුවන් තරකින් ඇතුළට ගිහිල්ලා විස්තර වශයෙන් බලනකොට අන්තිමට gediya පිටින් යනවා. ඒකකොට අපේ නිස්සාරණ වල භාෂාවෙන් කියන්නේ සක්මන් කරනවා කියලා කියන්නේ gediya පිටින් ඇවිදින බව දන්නවනම් සක්මන. වම දකුණු වශයෙන් බලනා තාක්කල් එසවීමේ විවිධයෙන් බලනාත අක්කල් තාම මොන්ටිසෝරි පන්තියේ. අනායාසයෙන් ඇවිදින ගමන් දන්නවනම් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිින්ද කියලා නෙවෙයි කියලා. එතකොට තේරෙනවා පොඩ්ලෝසු බට්ට වැද්දෙන්න වගේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි ධක්මන තියෙන්නේ. එතෙන් දෙන්න බෑ ගොඩාක් කල් වෙනවා මේ අතරමඟදී ඇති වෙන ප්‍රශ්න. ඒ නිසා මේ භාවනා කියලා කියන්නේ එහෙම මේ දඬු කඳේ ගහිල්ලක්, කඩුව ගහිල්ලක් වගේ වැඩක් නෙවෙයි. තමන් වෙනදා කරන සාමාන්‍ය කටයුත්තකට වැඩි සතියෙන් යුක්තව කරන මිස කරන දේවල් අමෝරාවටපත් කරන්න එපා. එතකොට දීර්ඝ කාලිනව කය වෙහෙසටපත් වෙනවා.